මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස 50 වසරකට පෙර ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්නය එදා ඒ පැරණි මුවන් පැලැස්සේ කිතුල් මල් මැදීම ජීවනෝපාය කරගෙන සිටි බාලයන් නොහොත් මල් බාලයා දවසක් දා දරුණු සුළි සුළඟක් නිසා කිතුලකින් වැටි ඔත්පල වී ගමුන්ගේ උදව් උපකාර වලින් පණ බේරාගත් නමුදු ටික කලක් ගිය තැන බත් ඉල්ලා ඇඬු කුඩා දරු දෙදෙනා සැනසීමට ගමේ ආරච්චි නිවසෙන් වීබුසලක් ණයට ඉල්ලා ගැනීමට ගොස් ඔහුගේ එකම වස්තුව වූ කුඩා කුඹුරු කෑල්ල අහිමි වන තැනට කරුණ යෙදුණා. මේ එදා මහරාලත් ඔහුගේ පුත් කීරාලත් හැසිරුණු ආකාරයයි. නේ නේ නේ අහුණද කීරාල පුතේ ආ මෙහාට ඩිංගක් ආවනම් මට යමක් කියන්න තියෙනවා පුතාට මේ මේනවා පච්චි මේනවා මේ මේ මේ ඇහුනද මල් බාලයෝ දැන් උඹට ඇවිද ගන්නටවත් බැරුව ඔය එක එක මිනිහගේ උරේ එල්ලිලා තව කී දොහක් ජීවත් වෙන්නද ඈ ඒ හින්දා බොට උඹේ ඔය ගොරොක්ගා කුඹුර තිබිලා වැඩක් නෑ <laughs> බාලයාගේ විශ්වයයි ඔය කුඹුරේ තියෙන මායිම් පටලැවිල්ල දිගාරින්ට ගියාම නේද පුතේ? ඒක තමයි මම මේ බාලයට කීවේ අප්පච්චි. හැබැයි බාලයෝ ඒ මායිම් පටලවිල්ල දිගාරින්නේ නැතුව කිසි කෙනෙක් ඔය කුඹුරු කෑල්ල ගන්නෙ නෑ සල්ලි වලට. ඇයි නැත්තේ? මං හොයලා දෙන්නම් හොඳ ගණුන්කාරයෙක් ලොකු ගාණක් ගන්නට. නන්දෝරේස් බෝය දොඩවන්නේ මේ ළඟදී විදානාරච්චි පයින්දේ බාරගත්තු මේ කටුපුල්ලේ ගෙදර කීරාල උන්න හැටයි. උඹ දන්නවද මේ පැලැස්සේ ඉඩකඩම් වල තියෙන පටලවිලි මොනවද කියන්නේ? ඈ? <laughs> මොකද මන් නොදන්නේ ආරච්චිල මහත්තයෝ. මේ ඔය කියන පටලවිලි ගැන නෙවෙයිනේ මේ දුප්පත් බාලයා මේ වලව්වට අද ආවේ. හ්ම්. කියහන් කියහන් බලන්න. ඇයි උඹ මේ අපි දෙන්නගේ උරහිසේ කරේ එල්ලිලා මෙහාට ආවේ? ඕන් කියහන්. <laughs> මං ආවේ ආන් අර පෙනෙන්න තියෙන වී අටුවෙන් එක වී බුසලක් ණයට ඉල්ල ගන්නයි මලේ ඒත් නිකන් නෙමෙයි නෙව කොළදින් කරුවාම ඒ බුසලයට වී බුසල් තුනක් දෙන්නම් කියලායි මං ඉල්ලුවේ ආ ඒ කිව්වේ කුඹුරේ ගෝයන් කපලා වී එකතු කරුවාම කියන එකයි නේද බාලයෝ අන්න හරි හ්ම් ඒයි නන්දෝරේස් උඹ කීව නේද ඉඩම් වල තියෙන ආරාවුල් පටලැවිලි සේරම උඹ දන්නවයි කියලා? හරි. දැන් මට කියාම් බලන්ට මේ බාලයාගේ ඔය කියන ගොරොක්ගහ කුඹුරේ තියෙන පටලැවිලි උඹ දන්නවද කියලා? හා හා කියපම් බලන්ට. හ්ම්. පටලැවිලා කියලා කිසිම දෙයක් තිබ්බේ නෑ කවදාවත්. ඒ දිහා මේ බාලයෝ. මෙන්න මේ මං ඇහැව්වේ. මේ මේ පඬිතුගන් කියන නන්දෝරිස් ගෙනුවේ පුරස්න කෙරුවේ මං. හරි හරි. ඇයි දෙයියනේ එහෙම පටලවිල්ලක් ආරවුලක් තිබ්බනම් අපි නොදන්නව ඒ ආරච්චිල මහත්තයෝ. අනික මේ බාලේ අපිට කවදාවත් ඒ වගේ කිව්වේ නෑනේ. බොට කියන්ට උඹ නීති රෙගුලාසි දන්නවද? ඈ උඹ දන්නවද ඔය ඉඩම මැද ලොකු ගොරක් ගහ තිබ්බයි කියලා? ඈ ඇයි ආරච්චි උන්නේ? ඒ ගොරෝගාව තාමත් තියෙන්නේ මගේ කුඹුරේ ඇලවේල උඩ. නෑ නෑ නෑ. ඒක ඔය උප්පුවේ මයි මොට දාලා තියෙන ගොරෝගාව නෙවෙයි බාලය. ආ නෑ උනද බාලයා ඔබට. ඔය පන්දන් කාලයට ඉතුරු හරියක් කියන්න අප්පච්චි. ආ ඕන් ආගනි. ඔය උප්පුවේ තියෙන ඒ බලන මහා ලොකු ගොරෝගාව තිද්දේ ඔය බාලයාගේ කුඹුර මැද්දේ. හ්ම්. අපේ ලන්දාරි කාලේ පරණ ගොරක ගාත නගිනවා. <laughs> ගොරක කඩන්ට. ඉදිච්ච ගොරක ගෙඩි බලලා ඒ මදේ කනවා අපියෝ. <laughs> මේ මේ මදේට කිව්වේ මේ ගොරක හිරලා කියලායි. හදියට රවුටන් වගේ රහයි ඒ ගොරක හිරලා. අපච්චි කියන්නේ දැන් ওই බාලයා කියන ගොරක ගහ නෙවෙයිද ඒ ගහ? නෑ නෑ පුතේ. ඔය වැට උඩ දැන් තියෙන ගොරක ගහ අලුත් එකක්. ඕ. කොයිද යන්න කියන්නද මම මේ අවතඩුව? ඒ කියන්නේ දැන් ඔයලා මේ ළඟදී සල්ලි වලට ගත්තු කුඹුරේ බායි වැරදි කියලාද? ඈ? වැරදි වැරදි වැරදි. <laughs> ඒ වැරද්ද හරිගස්සන්ට මන් නඩුවක් දැම්මොත් මේ බාලයාගේ කුමුරෙන් වැඩි කොටහක් මගේ පැත්තට අයිති වෙනවා. නේද අප්පච්චි? ඇතුවා ඇතුවා පාගදා ඊටත් වඩා ලොකු කොටහක් අපිට අයිති වෙන්න ඉඩ තියෙනවා. <laughs> ඕ අර නන්දෝරිස් කියන මිනිහා ගියාද යන්ට පච වෙලා ඈ නෑ නෑ නෑ මං ගියේ නෑ මම මේ මඩ දිය බහන්ට මෙතන මේ පඳුරක් යටට හිරුවා හරි හරි දැන් මොකද කියන්නේ බාලයාගේ ගොරොක්ගහ කුඹුරු පොජ්ජට ඒ කුඹුරු පොජ්ජ අහිමිවෙන්ට ළඟයි නන්දෝදියෝ ඒක වෙන්නේ හැබැයි පඬිතකම් කරන්ට ගියොත් විතරයි නේද කියලා පුතේ මම මේ ඒ පරණ ඔප්පුවේ තියෙන අනිත් මායින් හොයා බලනවා පච්චි. ඕන් අහගනිල්ල. උතුරට කුකුල් අඩි කොටා ඇති මහ ගල. ඒ ගැන කිසිම පුරස්නයක් නැහැ. මේ හරි. ඇහුත්තේ එතකොට ඔය පල්ලෙහා පැත්තට මොනම අයිමද ඒ කියන්නේ දකුණු පැත්තට ඔන්න දකුණු පැත්තට විල් අමුනේ රාලගේ කුරහන් නැලි 10 ඉඩමේ ගල් වැට ගල් වැට ඕ ගල් වැට තාමත් තියෙනවා අපච්චි වලට තාමත් තියෙනවා. බස්නාහිරට ගන් සභා පාර. නේ නේ. එවේ නමක් තිබ්බ පාරක් නෑ පුතේ. ඔව් ඔව්. මට මේ පරණ අත්තකුරු හරියට පේන්නේ නෑනේ අප්පච්චි. මොකද්ද කුඹුරේ පස්නාහිර පැත්තේ තියෙන පාරට ඒ කාලේ කීවේ පස්නාහිර පැත්ත කියන්නේ අපේ මේනේ බක්කනාත පැත්තටද එහෙම නැත්නම් මේ අනිත් අත පැත්තට නෑ නෑ නෑ නෑ මේ මේ ඉද මේ පස්නාහිර පැත්ත කියන්නේ ඉර බහින පැත්තට අප්පච්චි ආ ඒ කියන්නේ ඉර පායන්නේ ලකේගල පැත්තෙන් නම් මෙතන මේ ඔප්පුවේ ලියලා තියෙන්නේ ඉර බහින පැත්තයි අප්පච්චි ඉර බහින පැත්තයි ඉර කොයි පැත්තට බැලලා ගියත් කාරි නෑ කියලා පුතේ අපිට දැන් ඕන කරන්නේ මේ මල් බාලයාගේ අර පේන කුමුරු කෑල්ලේ ඉතර දීපු මායින් ගැන විස්තරයක් මේ මල් බාලයාට කියා දෙන්නයි. එහෙමනේ? මේ ආප මල් බාලයෝ ඉද්දප්පොයි මායි උඹෝ මේ වලව්වට උස්සගෙන ආවේ ඇයි? හ්ම්? එක වී බොසලක් ණයට ඉල්ලගන්න නේද? ඈ? අනේ මට සමාවෙ අල්ල බං. මම මේ ගමන ආවේ මේ මා ලොකු ආරච්චිල වලව්වේ තියෙන අන්නර ලොකු වී අටුවෙන් එක වී බුසලක් ණයට ඉල්ල ගන්න නෙව. ඒ මල් බාලයෝ ඒ මගේ අප්පච්චි කියනවා වී බුසලක් බොට දෙන්න ඇතුළට එන්න කියලා. මගේ බල්ලවත් නෝයි මේ වී බුසල ගන්න. මේ බොතෝන්නම් ගිහින් ගනි. අනේ මේ ආපන්නන්දි මලේ අපි මේ ඉන්නේ මහා අනසක පවත්වාගෙන ඉන්න කටුපුල්ලේ මහ ගෙදර වස්සමේ. අපි මුන්න ඇහැලගේ අනසකට විරුද්ධ වුණොතින් කාර්ය මහ විනාශයක් නොම වෙන්නේ. ඒ මොකද වෙන්නේ? අපි උලතියයිද? ඈ? භයානකයි මලයෝ භයානකයි. මතකදර කොනේ ගෙදර පුංචා පුට වෙච්චි දේ ඔය ඉන්න ආරවුල් යට ගාන්න ගෙවුන් අන්තිමේදී මම චප්පු ගොනෙක් බං ගොනෙක් ගොනෙකුට හකුරු පැටවුවත් ඌට කැන්දා කියන එක දැනෙනවයි නුමුත් නන්දි මල්ලියේ මේ ඇත්තෝ කියනවනේ අර තියෙන ගොරොක්ගා ඒ පරණ ගහ නෙමෙයි කියලා ඒ පරණ ගහ තිබ්බයි කියන්නේ මගේ කුඹුර මැද්දලු <laughs> ඒ කියන්නේ මේ මායිමට දාලා තිබ්බ ගහයි මේ පැත්තේ තියෙන ලියදී සේරම ආරච්චිලා ළඟට ගත්තේ කුඹරට අයිති කියලාද ඈ අන්න ඔහම උරුම කියලා තමයි පුංචිරාල දන්තෙම ඉඩමයි සල්ලි දෙකම නැති උනේ බං ඒයි මල් බාලා මං යනවා මගේ පෙරක දෝරු මහත්තයාට මේ ඔප්පු දිරප්පු පෙන්නලා ඔය ගොරොක්ගහ කුඹුරේ පටලැවිල්ල දිගාරින්ට නෑ කීරාල පුතේ ඔව් ඒ නීති රෙගුලාසි ගැන හොයන්ට කලින් මේ බාලයට අපි විපුසලක් දීලා බලමු ඈ එහෙම හොඳනේ අප්පච්චි කියනවා නම් අපි එහෙම කරලා බලමු හැබැයි කොයිකටත් ඉතින් කීරාල පුතා ඩිංගකට මෙහාට ආවනම් හොඳ ඔව් අප්පච්චි ඔව් ඔව් මම මේ එනවා මට මොනවද මේ වෙන්න යන්නේ මේ මල් බාලියෝ බොට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ආ ඔබ බය නැතුව මං කියන දේ අහලා මට කෙරුවා. තේරුණාද ඔබට? මට පුළුවන් කිසිම වැඩක් කරන්න. මන්න ගම්බගාතයක් වෙලා ආවරයි මේ මේ මේ මේ හාපන් බාලියෝ. මේ ආරච්චිලලා කපටි කෛරාටක යටි කෝට්ටු වැඩ කරලා මේ පැලස්සේ හිටිය දුප්පත් මිනිස්සුන්ගේ ඉඩකඩන් සේරම සූරා කාලා ඉන්නේ. ඔබට තේරුණාද? ඕවට විතරක් උඹ අහුවෙන්න යන්න එපා බාලියෝ. අවු නොවි මම කොහොමද බේරෙන්නේ මලේ මුන්න එල දෙන්නකි ඈ අර ලොකු රාල හොඳයිද කීරාලට වඩා කටු ගහේ කටු කොයි කටුවත් කටු අබ්බාලයෝ හ්ම් ඔච්චර හොඳ ඇත්තෝ නං ඇයි උඹට වීබුසලක් ණයට නොදී මේ ඕන නැති මායින් ගැනයි මැරිච්ච ගොරක ගහ තිබ්බේ කොතනද කියලායි හොයන්නේ ඈ ඔන්න ඔන්න ඔන්න ඔන්න කියලා එනවා හැබැයි පුතෝ ඔය එන්නේ බොට වීබුසලක් ණයට දීලා උඹව බිලිබාගන්ටයි බාලයෝ. හැබැයි මම උඹ නම් තියාගන්නේ උඹේ වීබුසල් කියලා ගසා දාලා යනවා යන්න. මට එහෙම ගසා දාලා යන්න පුළුවන් ද නැන්දිමනේ. මට දනිපනි ගා ගන්නවත් දැන් බැරි කොට. හරි හරි. එහෙමනම් පින් සිද්ධ වෙයි. කීරාලේ ඔය අහන ප්‍රශ්න වලට උත්තර නොදී කට පියාගෙන ඉඳහම් බලන්න. ආ ඔන්න ඔන්න ඔන්න. අන්න ඔප්පු කපලකුත් උස්සගෙන යෝ එන්නේ. ඈ? අහන් ඊසට මහරලක් වෙනවා. හැරමි ටික ගා. ඔන්නේ ඔන්නේ නෝ. මේ මේ මල් බාලයෝ. මයේ මේ අපච්චි කියන්නේත් දැන් ඔය කුඹේ කුඹුරේ වැට උඩ තියෙන්නේ ඒ පරණ ගොරක ගහ නෙවෙයි කියලයි. මේ ඒ පරණ ගහ තිබ්බේ කොහෙද අපච්චි? ඒක තිබ්බේ මේ බාලයට අයිති කියන ඔය ගොරොක්ගහ කුඹුර මැද්දේ. ඒ කියන්නේ මයි කුඹුර අතරින් තුම්පංගුවක්ම. ආ බොට අයිති නෑ. ඒ කියන්නේ නෑ නන්දෝරි ගම්මුලා දෑනි උත්මේ කරන රාජකාරියකට හරස් කපන්න එපා තේරුණාද? මේක රාජකාරියක්ද එහෙම නැත්නම් ගසා කෑමක්ද? මට හුන්නේ නෑ උඹේ ඔය කියපු කතාව. හා නෑ හොනේක හොඳයි බීරා ඈමද හොඳයි ඒකත් මම බලා ගන්නම් ඕ මේ මල් බාලයා අනේ මේ ඉන්නවා බිම ඇඳගෙන ආයිබුවන් ඉන්නවා මේ ආපම් මල් බාලයෝ මීට පස්සේ මේ ආරච්චිල වලව්වෙන් යමක් ණයට ගන්ට වුණත් මේ කට කැඩිච්ච වචන කියන එවුන්ගේ උරේ එලිලා එන්ට එපා තේරුණාද? එන්නේ කිරාල පුතේ එවුන්ට සරවර වේට යන්න එපා. මේ අපි වැඩේ කරගන්න කාලෙ ඉවසීමෙන් මේ බණින්ට එහෙම යන්න එපා. ඕම හොඳින් කතා කරලා පිට අත ගහලා දන්නේ නැද්ද? උඹ දැපනේ දාගන්න ඇති. හරි හරි මන් දන්නවා පච්චි මන් දන්නවා. නඩු කියන්ට ගියොත් බාලය රිංගලා ඉන්න ඔය කබල් තල්පතත් ඇති වෙයි කියලා බය කරද්ද. එතකොට රාත්‍රියේ දෙකොනම තරුණාද කියලා ලබුතේ. අපි පවුමේෙන් 25ක්ම දෙනවයි කියන්නේ. ආ අන්න අනුන්යන්ට යනවා. ඒ ඒ ඒ ඔව් හිටපල්ලා ඔහම හිටපල්ලා යන්ට දෙන්න එපා නවත්ත ගන්නට හිට වෙන්න කලින් නවත්ත ගන්නට ගිහින් බොහොම කරුණාවෙන් කතා කරලා නවත්ත ගන්නට එහෙම නැත්තම් උන් දෙතරාල ගාවට හරි කොරාල ගාවට හරි ගියොත් අපච්චේ මේ මේ මේ මේ මල් බාලයෝ තව ඩිංගක් කොහම ඉන්නවද ආ මට වැදගත් යමක් කියන්න තියෙනවා ඒක බොහොම වැදගත් එකක් බාලයෝ. මේ මේ බාලයෝ මුට විඳින්ටයි ඔය එන්නේ. හරි. මොකද දැන් ඔබ කියන්නේ කීරාලට? බලමු කීරාලු නැහැ කියන්නේ මොකද්ද කියලා හිත. මේක හරියට අර වඳින්න ගිය දේවාලී ඒ කඩා වැටුණා වගේ වැඩක් නැන්දි මලේ. මේ මල් බාලයෝ ආ අපිට ඔබ ගැන බොහොම කනගාටුයි. උඹ කොහොම හිටිය මිනිහෙක්ද බං නේද? නමුත් දැන් තටු නැති කපුටෙක් වගේ අබලන් වෙලා බිම වැටිලානේ ඉන්නේ. අනේ පාව්. මොනව කරන්නද? මේක මගේ කරුමෙන්ට ඇති. හරියට හරි මල් බාලයෝ. හරියට හරි. එව්වෙන් ගැලවෙන්න බෑ ලේසියෙන්. උඹ ගැන ඉතින් අපිටත් හරි දුකයි නේද කීසාල පුතේ ඔව් ඔව් ඔව් නමුත් අප්පච්චි මේ බාලයට අත දෙන්න මං ලෑස්ති මං ඔය කුඹුර සල්ලි වලටම ගන්නම් ඒකේ තියෙන ඔය මායිම් පටලැවිලි සේරෝම මං බලා ගන්නම් මල් බාලයාට ඒවා බේරුම් තේරුම් කරගන්න උසාවියන්ට පුළුවන්ද බෑනේ බෑ උසාවිය යන්න එන්න තියා මගේ හිගේ උන්ට අද කඳ උගුරක් දෙන්නවත් ආඩින්ගක් නැති හින්දා නේද මම මේ වලව්වට ආවේ ආරච්චි වාස්සයෝ මන් දන්නේ නෑ මොනව කියන්නද කියලා ඒකයි මං අර පර්ණ දිසා හාමුදුරුව හොයාගෙන ගිහින් පර්ණ රටේ මහත්ය ගාවට හාමුදුරුවෝ හාමුදුරුවෝ ඒ පලාතක යන්න ගියොත් උඹව විනාසයි බාලයෝ ඒ දිසා රාල දැන් උන්නේ ඇගේ තියෙන දේ පොලක් තිබුණන්ට දාලාලු එපා යන්න හරි හරි අපි උඹට පවුම් 25ක්ම දෙන්න බලන්නම්කෝ. ඈ මල් බාලයෝ එපා කියහන් එපා කියහන්. අපි යමු අර පාසලට ඉඳලා ආපු කුරුදු මුදලාලි ගාවට. බෑ නන්දෝල්. උඹ බලන්නේ බාලයා රවට්ටලා කීයක්වත් ගසා ගන්නද? ඈ මං වගේ හොඳ ගම්මුලා දෑනියෙක් ඉස්සරහදී බැරි වෙයි ඒ වගේ නොසන්ඩාලකම් කරන්න. ඔව්. එහෙනම් මං යනවා යන්න. අනේ බා බා මාව දාලා යන්න එපා මලේ. මං කොහොම යන්නද මගේ පැල්පතට? ඇවිදින්න බෑ කකුල් පනන. නැගිටින්න බෑ කොන්ද බිඳිලා. අනේ. හිරාල පුතේ. මෙවුන් අර පරණ දිසරාල ගාවට හරි පරණ කොරාල ගාවට හරි ගියොත් කුඹුර යනවා අහකට. ඒක අපේ තත්ත්වෙට මහා මදිකමක් නේ පුතේ. රැජයි දුවේ. මේ උනාට අන්න අර නන්දෝරිස් අපට හරස් කපන අපච්චි. ඔව් හරි. එහෙමනම් අපි පවුම් 27ක් දෙනවයි කියමුකෝ බලන්න 27ක්. නෑ නෑ අපච්චි. දිසාරාල හරි කෝරාල හරි කුරුඳු ගස් කපන කුරුන්දා හරි ළඟට ගියොත් පවුම් 25ට වඩා දෙයි. ඔව්. එහෙමද? ඔව්. එහෙමනම් ඉතින් පවුම් 30ක් දෙන්නම් කියලා බලන්න පුතේ. ඔව්. බලමු බලමු. මේ මල්බාලයෝ මගේ අප්පච්චි දන්නවා ඔය කුඹුරේ මායින් පුරස්නේ ගැන. ඒ වුණත් ඒක අපි බේරගන්නම්. අපි බොට දෙනවා. කීයක්ද අප්පච්චි දෙන්න කැවේ? පවුම් 30ක් දෙන්න. ආවුණද බාලයෝ? මගේ අප්පොච්චි බොට අනුකම්පා කරලා පවුන් 30ක් දෙන්නලු. මොනවාද කියන්නේ? ආ පවුම් 30යි ආවරයි දෑවරයි දෑවරයි තුන් තුන් මේ අම්මා පල්ලා මේක වෙන්දේසියක්ද? මේ දුප්පතා මේ වලව්ව කියන සිංහල උළු වහපු ලොකු ගෙදරට ආවේ. අනේ අර බඩගිනේ කියලා අඬන හීන් එවුන්ට කැඳ උගුරක් දෙන්න තවත් හාල් මිටක් නැති හින්දා නේද මං අහන්නේ. ඒ හින්දා නේද අපි විකුසලකු දෙන්නම් කීවේ. මේකේ වැඩේ අපච්චි අන්න අර උසේක නන්දෝරිසා අපි ඔය කුඹුර ගන්න එක කඩා කප්පල් කරන්ට හදනවා. ඕ එක්කෝ නන්දෝරිසා අපේ තරහකාර කෝරාලට පන්දන් අල්ලනවා. නැත්තම් පැන්සොන් ගිය අර පරණ රටේ රාලට පන්දන් අල්ලනවා. ඕ එහෙමත් නැත්තම් අර පාත රට ඉඳලා මේ උඩහට ඇවිත් කුරුඳුගස් සමගාන කුරුන්දට එකතු වෙලා බාලයාගේ කුඹුර අරන් දෙන්න වලි කනවා. ඔව් ආ ඒකනේ අන්න අන්න අන්න බාලයයි නන්දෝරිසයි අර අනිත් එක මොකදයි බිම ඉඳගෙන කසු කසු ගන්නවා. අර අර අර බලන්න අර බලන්න අර බලන්න. ආන් ආන් ආන් පුතේ උන් නැගිටලා යන්න හදනවා. ඔය පණියා. දැයි පුතේ ඔය ඉඩම අපේ ඉඩමට අල්ලපු ඉඩම හන්දා. ඕක අපට නැති වුණොත් මේකේ ඉන්න අපේ අතුරු දෙකලින්ම hina වෙනවා අපිට. තව කීයක් හරි වැඩි දෙන්නම් කියන්නද? ඈ පුතේ කීය දීලා හරි අපේ කුඹුරට අල්ලපු ඔය කුඹුරු පොජ්ජ අරන් දැම්මේ නැත්තම් ඉතරාට බොට දෙහි කපයි කළු එතනි එහින්දා මේ තව 500ක් විතර වැඩි ඒ මල් බාලයෝ උඹේ කුඹුරු කැල්ලට තව 500ක් ඒ කියන්නේ පවුන් 35ක් දෙන්න කියලා අපච්චි කියනවා ඕ ඒ ගණන කොහෙත්ම වටින්නේ නැහැ. නමුත් උඹ ගහකින් වැටිලා අඩුබඩු කඩාගෙන යන එන මං නැතුව ඉන්න එකා හින්දා පවුන් 35ක් ආකියන් දීපා මල් බාලියෝ ආකියන් දීපා <laughs> ඒගාලට කැවති වගේ පුතේ ආන් ආන් ආන් ඒතරේ අර නන්දෝරිසා ගණන් හදනවා ඇඟිලි ගණන් කර කර නේ ආන් ඒ සැරේ ආයෙමත් යන්ත තනනවා. යන්ත තනන්නේ ඕ ගණන් මදි කියලා වෙන්න කියපච්චි. එහෙමනම් කියන එකයි තියෙන්නේ අපි අද හෙටම වෙදුන් නඩුවක් දාලා නඩුවකට බහිනවා කියනවා. ඒ මල්බාලයෝ. ආ හොඳයි හොඳයි. මං පවුම් 40ක් දෙන්නම්කෝ. ඊට වැඩිය සතයක්වත් දෙන්නේ නැහැ. බෙදුම් නඩුවක් දාන එකක් දානවා දානවාමයි. මල් බාලයාගේ ඔද බිදෙන්න. ආ පුතේ උන් බය නැති පාටයි පුතේ. ඔව්. හොඳයි. හොඳයි මම පවුම් 40ක්ම දෙන්නම්කෝ. පවුම් 40ක්. පවුම් 40ක් කියන්නේ ගෙඩි රුපියල් රිදි ගෙඩි රුපියල් 400ක් විතර අපච්චි. ඔව්. රුපියල් 400ක්. මේ මේ මේ මල් බාලයා කියනවා ඒ රුපියල් 400 ගහගන්ටලු මේ මේ ඉනේ ඉනේ එපා එපා හරිය කියන්න මලේ අපි දැන් යමු යන්න යමුකෝ ආ යනවා යනවා දැන් මෙතන අපට තියෙනවා තුන් හතර පැත්තක්ම බලන්න අප්පච්චි. ඔව් එක පැත්තක් මල් බාලයා කුඹුර කෝරාලට විකුණුවොත් ඒ කුඹුර මැදින් ගලන ඇල අවුරන්ට බැරි නෑ. ああ。මොන අපි කොහොමද කුඹරට වතුර ගන්නෙ ඈ අපි කොහොමද එහාට මෙහාට යන්නේ එමනම් එමනම් මං කෑ ගහලා කියන්නම් පවුම් 50ක්ම දෙන්නම් පවුම් 50 කොසටද කජු ඇටද පවු 50ක් කියන්නේ අපච්චි මේ සල්ලි වලට පෙරේත වුණොත් කුඹුර යනවා පිට මට ඕන දෙයක් කරගන්න කීලාද මගේ කාලේ නම් මම ඔය කුඹුරට දෙන්නේ පවු 5යි මම යනවා යන්න අතුලට හරි හරි හරි හරි ඉතුරු හරිය මම බලා ගන්නම්කෝ මම බලා ගන්නම් ඉතුරු හරිය අඩා හිම්බණ්ඩා දුවල ගිහින් ආමර ඇල කණ්ඩිය උඩ හෙමින් හෙමින් ඝාතන මල් බාලයයි උගේ හෙන්චයිලා දෙන්නයි එකවරෙන් ආරච්චි මහත්තයාන්ට කියනවා කියලා. ආ හොඳමයි හොඳමයි. දුව දුව දුව පස්සෙන් ඔබලා දුවපන්. එවුන් යන්ත කලින් කොහොම හරි එකවරෙන්. තේරුණාද? හොඳමයි. අද රංගපෑම් කීරාල ආරච්චිලා විජේරත්න වරකාගොඩ මහරාලාරච්චිල රත්නදී නම්බුගේ නන්දෝරිස් මයික් ප්‍රනාන්දු මල් බාලයා සුජීව මානකේ කතනය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදලිනායක සෝමරත්නයන් බුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්ස 50 වසරකට පෙර නිෂ්පාදනය නන්දා ජයමාන්න